මේ භාවනා වැඩමුළුව සඳහා ඉස්සරහින් තියාගත්තේ ගද්දුල බද්ද කියන සූත්‍රය. මේ සූත්‍රය සම්මතනිකායේ කන්ද සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම <clears throat> තමන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන්ව උනන්දු කරමින් මේ සංසාර බිය දනවමින් සංසාරයේ කෙරෙහි යථා ස්වභාවය පැහැදිලි කරමින් මේ සංසාරයෙන් මිදීම පිණිස තමන්ගේ ශ්‍රාවකීන්ට උනන්දු කරවන සුළු සූත්‍රයක්. විශේෂයෙන්ම ස්කන්ධ ආශ්‍රිතව තමයි මේ සූත්‍රය විස්තර වෙන්නේ. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ස්කන්ධ පහකින් බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයේ පුද්ගලයෙක් මමෙක් කියලා අපි මේ සලකන ස්වභාවයන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේකේ සත්ත්ව පුද්ගල ආත්ම ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ ස්කන්ධ පංචකයක් තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපිට ටිකක් ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරනවා. එතකොට මේ භවයේදී වෙන්න පුළුවන් ඊළඟ භවයකදී වෙන්න පුළුවන් කලින් හිටපු භවයන්හි වෙන්න පුළුවන් කොයිතරම් අපි මේ සංසාරේ සැරිසරලත් මේ ස්කන්ධ පංචකයක් එක්ක වෙන්න වෙන ගංගනුවක් තමයි සිද්ධ වෙන්නේ කියන එක මේ කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා හරියට කොයිතරම් උත්සාහ කරත් ධම්වලකින් නැත්තම් බලු ධමකින් බැඳුච්ච සුනකෙක් කණුවක බැඳපු සුනකෙක් ඒ කණුව ආශ්‍රිතව ජීවත් වෙනවා වගේ එතනම කණුව ගුණවත් එතනම නිදා ගන්නවා හිතලම සැතපෙනවා මේ විදිහට කටයුතු කරනවා වගේ මේ සත්වයාත් කොයිතරම් මේ සංසාරික සත්වයාත් කොයිතරම් විවිධාකාර කටයුතු වල නිරත වුණත් තැනින් තැනට ගියත් নানা ප්‍රකාර අන්දමින් විවිධ කටයුතු වල නිරත වුණත් භවයෙන් භවයට සැරිසරුවත් මේ ස්කන්ධ පංචකයෙන් අයින් වීමක් නැත්නම් මේ රූපයෙන් මිදීමක් වේදනාවන්ගෙන් මිදීමක් සංඥාවන්ගෙන් මිදීමක් සංස්කාරයන්ගෙන් මිදීමක් විඥානයන්ගෙන් මිදීමක් වෙන්නේ නැතුව මේ තුලම කොටු වෙච්ච ස්වභාවයක්, හිර වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපි උනන්දු කරන මේ අර එකම තැන කැරගෙන ඒ කණුවක් ආශ්‍රිතව වගේ බැඳලා ඉන්න ස්වභාවයෙන් ඉන්න ඒ සතෙක් වගේ ඉන්නේ නැතුව අපිට මේ යම් ප්‍රයත්නයක් කරන්න කියනවා. මේ රූපස්කන්ධයෙන් අත මිදෙන්න, වේදනාස්කන්ධයෙන් අත මිදෙන්න, සංඥාස්කන්ධයෙන් අත මිදෙන්න, සංස්කාරස්කන්ධයෙන් අත මිදෙන්න, විඥානස්කන්ධයෙන් අත මිදෙන්න. එතකොට මේ සඳහා ඇත්තටම විවිධ උපක්‍රම උතර බුද්ධ දේශනාවේ ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම අපි සතර සතිපට්ඨාන ධර්මයන් ගැන විමසීමක් කරොත් බුදුරජාණන් වහන්සේ ඔය රූපස්කන්ධය හොඳට පිරිසිදු දැන ගැනීම සඳහා හොඳට රූපස්කන්ධය පිරිසිදු දැනගන්න ඊළඟට ඒ ගැන නිවැරදි අවබෝධයක් ඇති කරගන්න රූපස්කන්ධයේ අපි සාමාන්‍යයෙන් සතර මහා ධාතුන්ගේ ඇති වෙන නැති වෙන ස්වභාවය තේරුම් ගන්න ඒවායේ තියෙන බෞද්ධික ලක්ෂණ ඒවටම ආවේනික ලක්ෂණ තේරුම් ගන්න ඔන්න විවිධාකාර භාවනා උපක්‍රම කායानुපස්සනා ශීර්ෂයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට යම්ස්කිත කෙනෙකුට හොඳට මේ රූපස්කන්ධය වටහා ගන්න අවශ්‍ය නම් අන්න මේ කායानुපස්සනාව යටතේ ඉදිරිපත් වෙලා තියෙන විවිධාකාර කමඨහන් ආශ්‍රිතව එබැයි කමඨහන් ඇසුරු කරමින් අපිට සෑහෙන අවබෝධයක් වැටහීමක් ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි යම්කිසි කෙනෙකුට හොඳට මේ වේදනාස්කන්ධය හඳුනා ගන්න අවශ්‍ය නම් ඒකේ විවිධ ස්වરૂපයන් හඳුනා ගන්න අවශ්‍ය නම් ඒක ආශ්‍රිතවම අපිට ප්‍රඥාව දිනු කරගන්න අවශ්‍ය නම් ඔන්න වේදනානුපස්සනාව කියන මේ කොටස හොඳට ඒ සඳහා උපකාරී වෙනවා. යම්ස කෙනෙකුට මේ විඥානස්කන්ධයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න නම් හොඳට කොහොමද හිත වැඩ කරන්නේ කියලා මුලින් ටිකක් මුල් අවධියකින් බලා ගන්න අවශ්‍ය නම් පටන් ගන්න වෙන වෙන්න පුළුවන් ඔන්න චිත්තානුපස්සනාව මට්ටමකින්. ඒතර එක පාටම විඥානස්කන්ධයට යනවා නෙමෙයි. අර වගේ ටික ටික අපි මේ දවස් ටිකේ කතා කළා වගේ ටික ටික සතිය සමාධි ප්‍රඥාව ආදී ගුණධර්මයන් දියුණු වෙනකොට අන්න කෙනෙකුට හැකියාව ලැබෙනවා. මේ චිත්තානුපස්සනාව මුල් කරගෙන හොඳට මේ හිත ගැන යම් වැටහීමක් ඇති කර ගන්නවා. ඒකෙම හොඳට වර්ධනය වෙච්ච මට්ටමක් හොඳට සියුම්ම දේවල් වැටහෙන මට්ටමක් තමයි ධම්මානුපස්සනාවේදී සිද්ධ වෙන්නේ. එතෙන්දී යන්න පුළුවන් වෙනවා කෙනෙකුට සංඥාව වැඩ කරන ආකාරය සංස්කාරයන් වැඩ කරන ආකාරය තේරුම් ගන්න. ඉතින් අපි මේ දවස් කීපෙම ටිකක් රූපස්කන්ධය මුල් කරගෙන මේ සාකච්ඡාව පැවැත්තුවා. මොකද ඒක විශේෂයෙන්ම පටන් ගන්න යෝගාවචරයන්ට සෑහෙන රුකුලක් වෙනවා, අතබැලක් වෙනවා. ඒ වගේමයි රූපස්කන්ධයම මුල් කරගෙන කෙනෙකුට සෑහෙන දුරක් යන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා මේ එකම අනුපස්සනාවක්වත් කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව එකිනෙකට එකක් කිසිසේත්ම අරකට වඩා මේක හොඳයි කියන අපිට වර්ග කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා හැම දෙයක්ම අපිට මේ ಗುಣ විශේෂයන් වගා කර ගැනීම සඳහා, දියුණු කර ගැනීම සඳහා, වර්ධනය කර ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද මම අදහස් කළා අපි හුඟක් කල් මේ රූපස්කන්ධය ගැන ධාතු මනසිකාරය වගේ මාතෘකා ගැන සෑහෙන සාකච්ඡා කරපු නිසා මේ අවසාන ධර්ම දේශනාවේ මම හිතුවා මේ හැතරම ගතුණබද්ද සූත්‍රයේ ස්කන්ධ පහ ගැනම කතා වෙනවා. හැබැයි කෙටියෙන් කතා කරනවා මිසක් මේකේ වැඩි දීර්ඝ විස්තරයක් නැහැ. අපි කොහොමද මේ රූපස්කන්ධයෙන් අත මෙදෙන්නේ, වේදනාස්කන්ධයෙන් අත මෙදෙන්නේ කොහොමද? සංඥාස්කන්ධයෙන්, සංස්කාරස්කන්ධයෙන්, විඥානස්කන්ධයෙන් අත මෙදෙන්නේ කොහොමද කියන එක දැනගන්න නම් අපිට වෙනත් සූත්‍ර ඇසුරු කරන්න සිද්ධ වෙනවා. ඒකයි මම මතක් කරේ මේ සතර හදපත්ඨාන ධර්මයන් ඇසුරු කිරීම තුලින් ඒ ඒ අනුපස්සනාවන් වැඩිම තුලින් අපිට මේ ස්කන්ධයන් ගැන හොඳ වැටහීමක් ලබා ගන්න පුළුවන්. රූපස්කන්ධය තේරුම් ගන්න අවශ්‍ය නම් ඔන්න කායනුපස්සනාවට ඒ හැකියාව තියෙනවා. කායනුපස්සනාවේ යෙදීමෙන් මේ දේ ඉෂ්ට කරගන්න පුළුවන්. වේදනාව ගැන ඉගෙන ගන්න අවශ්‍ය නම් ඒකේ යම් පරිචයක් ලබා ගන්න අවශ්‍ය නම් ඔන්න වේදනානුපස්සනාවෙන් ඒ දේ කරගන්න පුළුවන්. සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය හොඳින් තේරුම් ගන්න නම් අන්න මේ ධම්මානුපස්සනා මට්ටමකට යන්න වෙනවා. දැන් අපි මේ සංස්කාරයන් ගැන පොඩ්ඩක් කතා කරන්න ගත්තොත් අපි කෙනෙක් චිත්තානුපසනාවක ටිකක් නිරත වෙනකොට මේ හිත ගැන ඔන්න කෙනෙක් බලන්න පුරුදු වෙනවා. ටික ටික තමන්ගේ හැදිච්ච එකඟතාවයකින් දියුණු කරගත්ත සතියකින් ඔන්න දැන් හිතේම සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය බලන්න පෙළඹෙනවා. ඒකට මෙයාට තේරෙනවා මේ හිතෙත් විවිධාකාර සිතුවිලි පහළ වෙනවා. ඒ සිතුවිලි එක සිතුවිල්ලක් අල්ලගෙන ඔන්න තාස් සිතුවිල්ලක් පහළ වෙනවා. ඊට අනුරූපී උන් තවත් සිතුවිල්ලක් පහළ වෙනවා. ඒකට සමානවටයක් ළඟින් යන තවත් සිතුවිල්ලක් පහළ වෙනවා. මේ විදිහට නිකන් සිතුවිලි දාමයක් වගේ නිකන් සිතුවිලි වැලක් වගේ පහළ වෙගෙන පහළ වෙගෙන යනවා. දැන් අපි හිතමු අපි කෙනෙක්ව මතක් කළා. එයාගේ හොඳක් නැත්නම් එයාගේ ගුණයක් මතක් කරන්න ගත්තොත් ඔන්න ගුණ පැත්තම මතක් වෙනවා. ඒ වගේමයි තවත් කෙනෙක් මතක් කරගෙන එයාගේ අගුණයක් මතක් කරගත්තොත් ඔන්න අගුණම පෙලක් ඔන්න ඒ සිතුවිලි ධාරාවක්ම එන්න පටන් ගන්නවා. ග්‍රහස්පචන වලින් කියනවා නම් ඔන්න යම්සි කෙනෙක් අපේ හිතමු හිතේ රාගයක් නම් පහළ වුණේ අපි ඒ ගැන ඒක අයින් කරන්න ලොකු උනන්දුවක් නැත්තම් ඔන්න රාග සිතුවිලිම දාමයක් පෙලක් පහළ වෙනවා. අපි හිතමු අපේ හිත ද්වේෂයටපත් වෙච්ච වෙලාවක ඒ අපේ ද්වේෂයට ලක් වෙච්ච පුද්ගලයා සම්බන්ධයෙන් ඔන්න දිගින් දිගට දිගින් දිගට ද්වේෂ සිතුවිලි රසක් පේලියක් පහළ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ අපිට ටික ටික දැන් මේ හිතේ ක්‍රියාකාරීත්වය තේරුම් යනවා. එතකොට මෙහෙම අපි මේ හිතට එන අරමුණක් සාමාන්‍යයෙන් එපමණකින් නතර කරන්නේ නැතුව අපි මේක ටිකක් රස කර කර බලන්න ගියාම විවිධාකාර දේවල් එකතු කරන්න ගියාම දන්නේම නැතුව ඔන්න මේ සිතුවිල්ල හරියට නිකන් බෝ වෙන්න පටන් ගන්නවා වගේ ඔන්න ටික ටික ටික ටික වර්ධනය වෙන ස්වභාවයක් තියෙනවා. මුලදී අපි සමහර විට අපේ යම්කිසි කැමැත්ත අනුව නැත්නම් අපේ ඕමනාවෙන් මේ සිතුවිලි දිහා බලනවා වෙන්න පුළුවන්. අපි ඒකට හසුරවන්න පටන් ගන්නවා වෙන්න පුළුවන්. නමුත් දන්නේම නැතුව මේ සිතුවිලි දාමය මේ සිතුවිලි සමූහය ගොඩනැගිලා ගොඩනැගිලා ගොඩනැගිලා දන්නේම නැතුව ඒ සිතුවිලි වල වහලෙක් බවට අපිව පත් වෙන මට්ටමක් පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒක එහෙම හොඳට ඔය මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ ඇහැට රූපයක් සමුක වෙලා ඔන්න චක්කු විඥානයක් එහෙම හටගත්තාම ඒ ඒ එතනින් පටන් අරගත්ත මේ පුංචි ක්‍රියාව දිගින් දිගට දිගින් දිගට ගිහිල්ලා සංඥාවන් පොඩ්ඩක් පහළ වෙලා ඒ ඒකට අපි බැඳුනා නම් ඒක ගැන ඔන්න විතර්ක කරන්න පටන් ගත්තා නම් ඒ විතර්කයන් දිගින් දිගට දිගින් දිගට පහළ වෙලා ප්‍රපංචයන් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. වර්ධනය වුණාට පස්සේ අන්න දන්නේම නැහැ අර පටන් ගත්ත පුජ්‍යලයාත් ඒ සිතේ දුවන සිතුවිලි ධාරාවේ ඒ ප්‍රපංචයේ අතවැසියෙන් බවට නැත්නම් අතකොළුවක් බවට නැත්නම් වහලෙන් බවට පත් වෙන තරමට මේ ප්‍රපංචය නැත්නම් හිතේ දුවන මේ සිතුවිලි ධාරාව මේ තැනත්තාව වහයලා ගන්නවා. මේ තැනත්තාව দমনය කර ගන්නවා. නැත්නම් මේ තැනත්තාව යටත් කර ගන්නවා. දැන් ඉතින් අපි ඉන්නේ සම්පූර්ණයෙන්ම මේ සිතුවිලි ලෝකේ අහු වෙලා. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයක් මේ හිතේ තියෙනවා. විශේෂයෙන්ම අපි මේ අපේ හිතට එන අරමුණකට අපේ අපේ කැමැත්ත අකමැත්ත අනුව අපේ ෘචි අරුචිකම් අනුව අපි විවිධාකාර දේවල් එකතු කරන ස්වභාවයක්, අඩු කරන ස්වභාවයක්, වැඩි කරන ස්වභාවයක් මේක අපිට අපිට ගැළපෙන ගැළපෙන ආකාරයට සකස් කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් මොකක් හරි දෙයක් දැක්කම උදාහරණයක් වශයෙන් ඇහෙන් රූපයක් දැක්කම අපි මේ දැක කැමති රූපයක් නම් ඒක මොකක් හෝ අඩුපාඩුවක් දැක්කත් ඒක පේන්නේ නැහැ. ඒ අඩුපාඩුව අපි අපේ ෘචි අරුචිකම් අනුව ටිකක් මොනවා මොනවා හරි ටිකක් දාලා සකස් කරගෙන ඔන්න අපේ රූපේ රස විඳිනවා. අපේ අකමැති රූපයක් නම් දැක්කේ ඒකේ කොයිතරම් ගුණයක් තිබුණත් අපි ඒකේ කොයිතරම් හොඳක් තිබුණත් ඒක අපිට පෙනෙන්නේ නැහැ. අපි ඒක අඩු කරලා ඔන්න අපිට උමනා විදිහට මේ හිත දේශසහගත වෙන විදිහට අපි ඕක සකස් කරගන්නවා. ඉතින් මේ වගේ අපේ අතින් සෑහෙන මේ සකස් කිරීමක් සිද්ධ වෙනවා. දැන් මේ සකස් කරන ස්වභාවයට තමයි සාමාන්‍ය සංස්කරණය කියලා කියන්නේ. මේ සංස්කාර ස්වභාවයක් එතකොට අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ සංස්කාර සම්බන්ධයෙන් හොඳ විස්තරයක් කජ්ජනීය කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුතනිකායේ කන්ද සංයුත්තේදී බුදුරජාණන් වහන්සේ කියනවා සංකතං අபிසංකරන්තේති භික්කවේ තස්මා සංඛාරෝති උච්චති මේ හේතුඵල ධර්මයන්ගෙන් සකස් වෙච්ච සංකත වූ ධර්මයක් තවත් දුරට සකස් කිරීමයි තවත් දුරට සකස් කරන එක වඩ වඩා සකස් කරන එක තමයි මේ සංස්කාරවල ස්වභාවය බුදුරජාණන් වහන්සේ කියන රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති. දැන් මේ අපි දැක්කේ යම්සි රූප ස්වභාවයක්. ඇහැට රූපයක් හම්බුණා. එතන තියෙන යම් වර්ණ සංඥාවක් විතරයි. දැන් තියෙන සුදු වර්ණයක් පමණයි. නමුත් අපේ රුචි අරුචිකම් අනුව අපි ඒකට කැමැති අකමැතිකම් ඇති කර ගන්නවා. ඒකේ හැඩතල අපි දෙනවා. ඒ පාටට අපි ලස්සනයි කියලා කියා ගන්නවා. ඒ පාටට අපි කැතයි කියා ගන්නවා. ඒ පාට හොයන්න ඕන අපි දුවනවා. ඉතින් මේ විදිහට අර දැකපු රූපය අපි අපිට උමනා විදිහට සකස් කරගෙන සකස් කරගෙන යනවා. අපේ කනට සද්දයක් ඇහුණාම ඒ ඇහුණ සද්දෙට අපේ රුචි අරුචිකම් අනුව අගයක් ආඩම්බරයක් දෙමින් වටිනාකමක් දෙමින් ඔන්න අපි ඇතුලේ සකස් කිරීමක් සිද්ධ කරනවා. දේවට රසයක් දෙනවාම අපි මේක හොඳයි මේක නරකයි මේක තිත්තයි මේක ඇඹුලයි කියලා. ඔන්න අපි ඒ අපි දන්න පරාසය තුළ ඔන්න අපේ පරණ තැම්පත් වෙලා තියෙන සංඥාවලට අනුකූලව අපි මේකේ ලොකු සකස් කිරීමක් සිද්ධ කරනවා. අපි ඒ අනුව ලොකු කතන්දරයකටත් යනවා. අපි මේ කෑම අද අද මේ අද යම්කිසි විදිහට අපි යම්කිසි ආහාරයක් භුක්ති විඳිනවා නම් ඒ ගැන ඔන්න අපේ හිතේ කෙලෙස් පහළ වුණා නම් ඔන්න අපි හෙටත් ඒ කෑම හොයන ගතියක්. නැත්නම් තවත් කෙනෙකුට ඒ කෑම ගන්න කියලා අපි මේ දැනුම් දෙන ගතියක්. මේ වගේ নানা ප්‍රකාර විදිහට අපි මේ අපේ අත්දැකීම තව තව કૃතිමව සකස් කිරීමක් කරනවා. අත්දැකීම අත්දැකීම වශයෙන් අපි පවත්න්නේ නැහැ. එතනින් නවත්ත ගන්නේ නැහැ. එතනින් අවසන් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි මේකට තව තව දේවල් දාලා මේක සංකීර්ණ කළා. තව තව ඒ ඔස්සේ සිතුවිලි පහල කරගෙන ඔන්න ඒ ඔස්සේ කතන්දර ගොතමින් මෙන්න මේක සකස් කරනවා. ඒ වගේමයි කයට ස්පර්ශයක් දැනුනහම ඒකට කැමැතිකම් ඇති කරගන්නවා අකමැතිකම් ඇති කරගන්නවා මේ විදිහට ඔන්න අපි නාන ප්‍රකාර විදිහට සකස් කිරීම කරනවා මේකේ විශේෂම අවස්ථාවක් තමයි හිතට යම් කිසි සිතුවිල්ලක් ආවහම මේ සිතුවිල්ලට ඔහේ යන්න ඉඩ දෙන්නේ නැතුව අපි විශේෂයෙන්ම මේ එන සිතුවිලි අපිට ඕන ඕන විදිහට ඔන්න සකස් කරනවා. ඒතර මේ සිතුවිලිත් එක්ක ඇත්තටම මේ චිත්තානුපස්සනාවේදී ධම්මානුපස්සනාවේදී අපි මේ කරන සකස් කිරීම අපිට දැක ගන්න පුළුවන් නම් කොහොමද අපි මේ සකස් කිරීම හරහා නැවතත් හිතට ආපු සිතුවිල්ලට බැඳෙන්නේ? නැත්නම් මේ හිතට එන සිතුවිලි තව තව වර්ධනය වෙන්නේ කොහොමද? දන්නේම නැතුව අපිට අපේ සතිය ගිලිහිලා ගිහිල්ලා දන්නේම නැතුව අපි වෙනත් ලෝකයක නිකන් අතරමං වීමක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා අන්න ටිකක් Tamanට බලන්න හැකියාව හම්බ වෙනවා චිත්තානුපසනාවක ධම්මානුපසනාවක නිරත වෙනකොට. එතකොට මෙහෙම යන ගමනකදී අපි හිතමු හිතට සිතුවිල්ලක් ආවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ අපිට චිත්තානුපසනාවක යෙදෙනකොට මේ සිතුවිල්ලේ තියෙනවා නම් රාග දනවන ස්වභාවයක්. මේ ඇතිලා තියෙන රාගසිතක් නම් අපිට පුළුවන් නම් මේ පහළෝනේ රාගසිතක් කියලා දැනගන්න. එතනින් එහාට අපි මේකේ තියෙන ආස්වාදයට හසු වෙලා මේක වර්ධනය කරන්න යන්නේ නැතුව අපි මේ රාගසිතම් බව දැනගත්තා නම් ඒ රාගසිතට ඔහේ ඉන්න ඉඩ ඇරියක් අපි ඒක පෝෂණය කරේ නැත්නම් ඒ රාගසිත ක්‍රමානුකූලව දුර වෙලා යනවා. මොකද මේ රාගසිතට තනියෙන් පවතින්න බෑ. ඒ රාගසිත යම්කිසි හේතුන් නිසා හටගත්තා අපි ඒකට උදව් කළොත් පමණක් මේක තවදුරටත් තියෙනවා. ඒක උඩට වර්ධනය වෙන්න පටන් ගන්නවා. නමුත් අපි ඒක පෝෂණය කළේ නැත්නම් අපි අපේ ශක්තියක් ඒකට දුන්නේ නැත්නම් අපි ඒක තවදුරටත් පැවැත්වීම සඳහා උදව් කළේ නැත්නම් ඒක ක්‍රමානුකූලව ෂය වෙලා දිය වෙලා යනවා. අපේ හිතට ද්වේෂසිතක් ආවත් අපි මේක වර්ධනය කරන්න ඉදිරිපත් උනේ නැත්නම් ඒ ද්වේෂ හිතන් එයාගේ ඒ කාල පරිච්ඡේදයේ වුණාට පස්සේ ඒක පටිච්චසමුප්පන්න ඕන දුර වෙලා යනවා. හිතට මෛත්‍රී සිතක් පහළ වුණත් අපි ඒක වර්ධනය කරන්න මුඳුනේ නැත්නම් මේ මෛත්‍රී සිත වුණත් ඇති වෙලා නැති වෙලා යනවා. හිතට අපි හිතමු ශ්‍රද්ධාවක් පහළ වුණත් අපි ඒක වර්ධනය කරන්න ගියේ නැත්නම් ඒ ශ්‍රද්ධා සිතක් ඇති වෙලා නැති වෙලා යනවා. මේ විදිහට හොඳ පැත්තට වෙන්න පුළුවන් නරක පැත්තට වෙන්න පුළුවන්. දැන් මේ යෝගාචරයේම තේරෙනවා මේවා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් මෙතන තියෙන්නේ. ඉතින් මේ වගේ දැන් බුදුහාඳුරෝ කියන්නේ මේ රූපයක් තව ටිකක් හඩ වැඩ කළා බලන ස්වභාවය ඔන්න මේ සංස්කාරයන්ගේ ස්වභාවය. වේදනාවක් දැනුනහමත් මේ තව ඊට වඩා ඒක වේදනාව මට්ටමින් අතර වෙන්නේ නැතුව මේක සකස් කළා මේක හොඳ වේදනාවක් මේක නරක වේදනාවක් කියලා අපි මේ නම් දීගෙන මේක තවත් ඉස්සරහටත් හොයන්න ඕනේ කියලා මේක තව වේදනාව හැඩ වැඩ කරන ස්වභාවය මේ සංස්කාරවල තියෙනවා. සංඥාවක් දැනුනහමත් මේ සංඥාව තව තව වර්ධනය කළා. උමනාව උමනාව විදිහට සකස් කරගෙන තමන්ගේ කෙලෙස් වැඩෙන විදිහට මේ සංඥාවන් තව වර්ධනය කරගෙන ඒක සතුටු වෙන ස්වභාවයක්. ඒක සතුටු වීම සඳහා යොදාගන්න ස්වභාවයක් මේ සංස්කාරයන් වලින් කරනවා. මේකේ ඊටම විචිත්‍ර ස්වභාවය තමයි සිතරෙන සංස්කාරයන් පවා බුදුහාඳුරෝ කියනවා තවදුරටත් සංස්කරණය කිරීමක් මේ සංස්කාර තුළින්ම සිද්ධ වෙනවා. ඒ වගේමයි හිතරෙන අනිකුත් විවිධ රාග සිතුවිලි, දේශ සිතුවිලි, මෝහ සිතුවිලි තව තව වර්ධනය කරන ස්වභාවයක් අඩු වැඩි වෙන විදිහට අඩු වැඩි කරගන්නා ස්වභාවයක් සකස් කරන ස්වභාවය මේ සංස්කාර තුළින් සිද්ධ වෙනවා. එතකොට මේ සංස්කාර ස්කන්ධය කිව්වහම සෑහෙන්න මේ අපේ හිතේ ක්‍රියාකාරීත්වය සෑහෙන්න එතකොට මේ සංස්කාර නිසා අවුල් වෙලා තියෙන ස්වභාවයක් තියෙනවා. එතකොට අපි චිත්තානුපස්සනාවකදී ධම්මානුපස්සනාවකදී මේ කරුණු ටික ටික අපිට තේරෙනකොට අපි උත්සාහ කරන මේ හිත ටිකක් ආරක්ෂා කරගන්න. දැන් කායනුපස්සනාවක වේදනානුපස්සනාවක නිරත වෙලා හැදිච්ච සතියක් තියෙනකොට දැන් මේ සතියෙන් පෙන්නලා දෙනවා හිතට විවිධාකාර සිතුවිලි පැමිණනවා. දැන් හිතගෙන අවධානයෙන් ඉන්නේ. සතියෙන් පෙන්නලා දෙනවා ඔන්න දැන් රාගසිතක් පහළ වුණා. ඔන්න දැන් ද්වේෂසිතක් පහළ වුණා. ඔන්න දැන් මෛත්‍රී සාගසිතක් පහළ වුණා. මේ විදිහට ඒ ඒ ඒ ඒ අවස්ථාවල් වලදී හිතේ පහළ වෙන විවිධාකාර සිතුවිලි ස්වභාවයන් අපි සතියෙන් ඉන්නකොට හිතෙන් පෙන්නලා දෙනවා. මේකේ කිසිම වරදක් නැහැ. අපි රාගසිත රාගසිතම් බව දැන ගැනීම, දේශසිත දේශසිතම් බව දැන ගැනීම, මෝහසිත මෝහසිතම් බව දැන ගැනීම මේ ධහමේ සම්දිට්ඨික ස්වභාවයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි කෙලෙස් කෙලෙස් වශයෙන් දැන ගැනීම කිසිම මේ අකුසලයක් නෙමෙයි. කෙලෙස් කෙලෙස් වශයෙන් දැනගත්තා නම් පමණක් අපිට ඒ කෙලෙස් වලට කෙලෙස් වලින් මිදීම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඊළඟට මේ කෙලෙස් කෙලෙස් වශයෙන් දැනගෙන ඒකට පිළියම් යොදන ක්‍රියාදාමය තමයි ඊළඟට අපිට ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. දැන් කෙනෙක් මේ දේවල් හොඳින් බලබලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ සමුදය ධම්මානුපස්සීවා චිත්තක් චිත්තස්මින් විහෙරති. දැන් මේ රාගසිත ඔන්න ඒකක් ආවා. ඒකක් පැමිණුණා. ඒකක් ඇති වුණා. නැත්තම් දේශසිත ඒකත් ඔන්න කලින් තිබුණ නෑ දේශසිතක්. ඔන්න දැන් දේශසිතක් ඇති වුණා. කලින් තිබුණ නෑ මෛත්‍රී සාධසක් ඔන්න දැන් නොතිබිච්ච මෛත්‍රී සාධසක් ඔන්න දැන් ඇති වුණා. ඔන්න දැන් මේ ඇති වෙන ස්වභාවය, සිතුවිලි ඇති වෙන ස්වභාවයක් තියෙන බව තේරෙනවා. කලින් නොතිබිච්ච විවිධාකාර සිත් ඔන්න දැන් හටගන්නවා. සමුදේ ධම්මාන පස්සේවා. හටගන්නා ස්වභාවය ඔන්න දැන් මේ හිත තුලින්ම දැක ගන්න අවස්ථාව තියෙනවා. අන්න වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති. දැන් මේ හිතේම විවිධාකාර ඒ හටගත් සිතිවිලි පහව යන හැටි ෂේ වෙලා යන හැටි, දුර වෙලා යන හැටි දැන් මේ යෝගාවචරයට දැක ගන්න අවස්ථාව තියෙනවා. එයා දැන් මේ දේවල් දිහා බොහොම උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. හරියට නිකන් අපි මොකක් හරි නාට්‍යයක් බලන්න ගියාම දැන් අපි හිතමු අපි විතරයි නම් ඉන්නේ ප්‍රේක්ෂකාගාරයේ අපි තුමු යම්සි කෙනෙක් ඇවිල්ලා යම් රඟ දැක්වීමක් කරනවා නම් අපි ඒ රඟ දැක්වීමට අපි ඔල්වරසම් දෙන්න ගියොත් අපි ඒකට තව අනුග්‍රහ කරන්න ගියොත් එයා තව තව දේවල් පෙන්වනවා. මොකද අපි ඉන්නවා මේ කුල්මත් කිරීම සඳහා යම්සේ ප්‍රේක්ෂකෙක් ඉන්නවා. නමුත් හිතමු අපි කිසිම ඒ ගැන දැකීමක් නැතුව අපි නිකන් නිින්ද ගියා වගේ ඉන්නවා නම් අර මනුස්සයාට එයාගේ නැටුම් පෙන්නුවට බලන්න කෙනෙක් නැහැ. ඉතින් එයාම වෙහෙසටපත් වෙලා යන අතරලා යනවා. අන්න ඒ වගේ දෙයක් මේ හිතෙත් තියෙනවා. මේ හිතේ සිතුවිලි අපේ අනුග්‍රහයට දේ තමයි වැඩි කාලයක් පවතින්නේ. අපි මේ එන සිතවිලි වලට අනුග්‍රහ කළේ නැත්නම් උල්පන්දම් දුන්නේ නැත්නම් අන්න මේ රාග සිතවිලි, දේශ සිතවිලි, මෝහ සිතවිලි ඉක්මනටම මේ හිත අතහැරලා යනවා. ඉතින් අපි හිතමු යම්ස කෙනෙක් මේ කටත්තේ නිරත වෙනවා නම් ඔන්න ටික ටික ටික ටික මේ හිතේ සමනය වීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සමාධහං චිත්තං අස්සසිසාමිති සික්කති කියලා මේ සත්පත් මේ ආනාපාන සති සූත්‍රයේදී එහෙම. දැන් මේ හිත ටිකක් සමනය වෙන්න පටන් ගන්නවා. මොකද මේ කෙලෙස් වැඩි ඉන්නේ නැහැ මේ හිත. කෙලෙස් වලින් තමයි මේ හිත කෙලෙසන්නේ. කෙලෙස් වලින් තමයි මේ සිත නිතරම ව්‍යාකූල කරන්නේ. නමුත් දැන් මේ අපි මේකට උනන්දුවක් දක්වන්නේ අපි මේව සංස්කරණය කරන්න යන්නේ අපි මේවා එන විදිහටම ඔහි යන්න දෙනවා. රාගසිත ආවා අපි මේකට තව රුණු ඇඹුල් දාන්න යන්නේ අපි මේ රාගෙට එකින් මේ යන්න දෙනවා. ද්වේෂයෙන් ආ අපි තව ඒක ඒ ඔස්සේ හිතන්න යන්නේ නැහැ. මොන ඒක හිම්ම යන්න දෙනවා. අපි සංස්කරණයක් කරන්න යන්නේ නැහැ. මොන ටික ටික ටික ටික රාගයක් ආවත් වැඩි වෙලාවක් රැඳෙන්නේ නැති ගතිය. ද්වේෂයක් ආවත් ද්වේෂයෙන් වැඩි වෙලාවක් දැවෙන්නේ නැති ගතිය. මොකක් හරි වෙන අරමුණක් ආවත් ඒ අරමුණේ පැටලී පැටලී දැවටි දැවටි ඉන්නේ නැතුව ඉක්මනටම ඒ අරමුණ හිත හැරලා යන ගතිය ඔන්න දැන් යෝගාවචරයට අත්දකින්න අවස්ථාවක් තියෙනවා. එතකොට දැන් එයාගේ හිතේ යම්කිසි සමනය වීමක්, සහනයකටපත් වීමක්, එක අතකින් කියනවා නම් නිවිච්ච ස්වභාවයක්, පැහැදිලි බවක්, සංඥාවන්ගෙන් ඈත් වීමක් උන ටික ටික මේ යෝගාචරයට අත්දකින්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ මෙබඳු අවස්ථාවක් අපිට අත්දැක ගන්න පුළුවන් නම් අන්න පින්වත්නි අපිට තේරෙනවා මේ දැන් අපේ හිත ටිකක් පිරිසුදුයි. කලින් තරම් මේක දැන් ව්‍යාකූල නැහැ. කලින් තරම් අපේ හිත අවුල් වෙලා නැහැ. දැන් හිතේ තියෙන යම්කිසි පැහැදිලි භාවයක්. මේ පැහැදිලි භාවය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අපිට මේකේ අගය තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පැහැදිලි මනසකින් අපිට හොඳ ගන්න පුළුවන්. අපි අවුල් වෙච්ච මනසකින් ගන්න තීරණ බොහෝ සෙයින් සාවද්ද වෙන්න පුළුවන්. නමුත් අපේ හිතේ හොඳ පැහැදිලි භාවයක් තේනවා නම් කෙලෙස් වලින් මේ හිත කිලුට වෙලා නැත්තම් අන්න අපිට බොහොම අපක්ෂපාතී තීරණයක් විවිධාකාර පැති දිහා බලලා ගන්න හැකියාව තියෙනවා. අන්න ඒ වගේ මේ යෝගාවචරයගේ හිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න හිතේ පැහැදිලි භාවය වැඩි වෙන්න වැඩි වෙන්න හිතේ විවේකය වැඩි වෙන්න වැඩි වෙන්න අන්න යාගේ ප්‍රඥාය වර්ධනය වීමක් සිද්ධ වෙනවා. මොකද ප්‍රඥාව වර්ධනය වෙන්න සෑහෙන උපේක්ෂාවක් හිතට අවශ්‍යයි. හිත නිතරම පෑරෙනවා නම් කැළඹෙනවා නම් හිතට ප්‍රඥාවක් වර්ධනය වෙන්න බෑ. ඒ වගේම බොහොම සංසුන් මනසක් තියෙනකොට මේ හිතේ ක්‍රියාකාරීත්වය හොඳට දැක ගන්න පුළුවන්. අන්න බොජ්ජංග ධර්මයන් වඩා ගන්න මෙතෙන්දී අවස්ථාව තියෙනවා. මොකද එයා බොහොම සතිමත්ව මේ හිතේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරනවා. හොඳට එළඹ සිට සිහියකින් නිරීක්ෂණය කරනවා. අන්න සති සම්බොජ්ජංගයන් වශයෙන් වඩා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට මේ එන එන සිතවිලි අධ්‍යා හොඳට පරීක්ෂාකාරීව බලන් ඉන්නවා. අන්න ධම්මවිචේ සම්බොජ්ජංගයන් වඩා ගන්න තියෙනවා. හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට මේ චිත්තානුපස්සනාව හරහා කෙනෙකුට හොඳට මේ බොජ්ජංග ධර්මයන් දියුණු කරගන්න හැකියාව තියෙනවා. දැන් ටික ටික මේ විදිහට හිත නිවි නිවි පැහැදිලි වෙවි තැම්පත් වෙවි සමාහිත වෙවි ජනකොට අන්න මෙයාට තේරෙනවා මෙතන තියෙන මේ හේතුඵල ක්‍රියාකාරීත්වය මේ හැම දෙයක්ම මේ හේතුවක් නිසා වුණ මේ හේතුවෙන් පහළ වුණා. ඒක මම මේ හේතුව මම ඊළඟට ඒක පෝෂණය කරන්නේ නැති වුණාම ඔන්න මේ හේතුවෙම ඇතිලා යනවා. මේ හේතුඵල ධමයක් ඔන්න කෙනෙකුට මේ චිත්තානුපසනාව හරහා දැනගැනීමේ හැකියාව තියෙනවා. මෙහෙම වෙන්න වෙන්න අන්න හිතේ නිදහස හිතේ තියෙන ඒ තැම්පත් භාවය පැහැදිලි භාවය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න මෙයාට තේරෙනවා මේ අරමුණු තියෙනවා නමුත් ඒ අරමුණු වලින් තමන් වෙහෙසටපත් වෙන්න අවශ්‍ය නැහැ. විවිධාකාර රූප පේනවා නමුත් ඒ රූප වලින් හිත කරදර ගන්න අවශ්‍ය නැහැ. විවිධාකාර ශබ්ද ඇහෙනවා. ඒ ශබ්ද ඇහුණට ඒ ශබ්ද ඔස්සේ යන්න අවශ්‍ය නැහැ. රස දැනුණට රස ඔස්සේ කතන්දර ගොතන්න අවශ්‍ය නැහැ. කයේ යම් ස්පර්ශයන් දැනුණට ඒ ඔස්සේ කතන්දර ගොතන්න අවශ්‍ය නැහැ. හිතේ සිතුවිල්ලක් ආවට ඒ ඒ ආපු සිතුවිල්ලට නැත්නම් ඒ ආපු සංඥාවට ලොල් වෙලා ඒක වර්ධනය කරන්න යන්න අවශ්‍ය නැහැ. ඒකට එහෙම්ම යන්න ඉඩ දෙන්න පුළුවන්. මෙහෙම වෙන්න වෙන්න වෙන්න වෙන්න අන්න ටික ටික ටික ටික අන්න බුදුහාඳුර කියන්නේ විමෝචයං චිත්තං අසසසාමති සික්ති. දැන් ටික ටික ටික හිත නිදහස් වෙන්න පටන් ගන්නවා. රූපවල බැඳෙන ගතිය වෙනකොට රූපවලින් නිදහස් වෙලා. සද්දවල බැඳෙන ගතිය වෙනකොට සද්දවලින් නිදහස් වෙලා. ගඳසෝදවල බැඳෙනවා වෙනකොට දැන් ගඳසෝදවලින් නිදහස් වෙලා. රසයන් කෙරෙහි බැඳෙනවා වෙනකොට රසයන්ගෙන් නිදහස් වෙලා. ස්පර්ශයන් කෙරෙහි බැඳෙනවා වෙනකොට ස්පර්ශයන්ගෙන් නිදහස් වෙලා. ස්ත්‍රීවල බැඳෙනවා වෙනකොට ස්ත්‍රීවල නිදහස් වෙලා. ඔන්න දැන් නිදහසක් භුක්ති විඳිනවා. ටික වෙලාවක් භුක්ති විඳිනවා. ඔන්න ආයිතින් පුරුද්දට බැඳෙවි. නමුත් දැන් තේරෙනවා මොකද්ද මේ ක්‍රියාකාරීත්වය. දැන් තේරෙන්න තේරෙන්න තේරෙන්න ඔන්න හිතේ නිදහස තව තව වර්ධනය වෙනවා. මොකද මෙයාට තේරෙනවා දැන් මේක තමයි යන්න තියෙන මාර්ගය. අර බුදුරජාණන් වහන්සේ අතිපට්ඨාන සූත්‍රයේදී දැන් මේ චිත්තානුපස්සනාවදීත් මතක් කරනවා. දැන් මේ සමුදය ධම්මානුපස්සේව, වය ධම්මානුපස්සේව, චිත්තස්මින් විහෙරති මේ විදිහට විස්තර කළා. අන්තිමට විස්තර කරන්නේ එතෙන්දිත් අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ පාදන. පුළුවන් තරම් දැන් බලනවා පුළුවන්ද? දැන් මේ හිතට වෙනත් අරමුණක් ඇසුරු නොකර ඉන්න පුළුවන් ස්වභාවයක්. හිතවිලි ආවට ඒක එල්බ ගන්න නැතුව ඔහි යන්න අරින්න ස්වභාවයක්. මේවා නිකන් එන සිතුවිලි නිකන් අනුන්ගේ සිතුවිලි දිහා බලනවා වගේ බලනවා. දැන් මේක මගේ කරගන්න නැතුව මගේ රාගේ, මගේ ද්වේෂයේ, මගේ මෛත්‍රිය, මගේ ශ්‍රද්ධාව කරගන්න යන්න නැතුව මේක හුදු රාගයක්. මේක හුදු දේශයක් මේක හුදු මෛත්‍රියක් මේක හුදු ශ්‍රද්ධාවක් කියලා අන්න මේ විවිධාකාර හිතට පැමිණෙන සිතුවිලි දිහා හිතට පැමිණෙන කෙලෙසුන් දිහා කුසල අරමුණු වෙන්න පුළුවන් අකුසල අරමුණු වෙන්න පුළුවන් මේ විවිධාකාර අරමුණු දිහා බොහොම උපේක්ෂා සහගතව බලන ස්වභාවයක් සමාන සමානත්වයේ හිලන් සලකන ස්වභාවයක් ඔන්න දැන් හිතේ මතුවෙන්න පටන් ගන්නවා කියන්නේ අපි මෙතෙන්දී විපස්සනාවකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ හිතේ තියෙන නරක සිතුවිලි අයින් කරලා ඊටාම හොඳ සිතුවිලි පවත්වා ගැනීමක් හොඳ සිතුවිලි පවා සංස්කාර ස්වභාවයන් පමණයි. ඒකයි බුදුහාඳුර කියන්නේ සරාගං චිත්තං සරාගං චිත්තං තිපජානාති මීතරාගං චිත්තං මීතරාගං චිත්තං තිපජානාති. සරාගසිතත් සරාගසිතත් බව දැනගන්න. ඒකයි ඒක පටලව ගන්න මේක මේ සරාගසිත කියන්නේ දේශසහගත සිතක් කියලා පටලව ගන්න නෑ. සරාගසිත සරාගසිත. ඒ වගේමයි විතරාගං චිත්තං විතරාගං චිත්තං තිපජානාති. දැන් මේ විතරාගයේ සිතක්, මෛත්‍රී සහගත සිතක්, පහළ වුණා නම් ඒ කායි රාග හිතක් නෙවෙයි මේක මෛත්‍රී හිතක්. කියලා අන්න ඒ ඒ දේ මේ මේ විතරාගේ සිතක් කියන්නේ මේ නෙක්ඛම්ම සිතක්. කියලා අන්න ඒ දේ තේරුම් ගන්නවා මේ රාගෙන් අයින් වෙච්ච සිතක් විතරාගේ සිතක් කියලා මේක තේරුම් ගන්නවා. ඒක පටලව ගන්නෙත් නැහැ. හැබැයි ඒකම දිගරණයකට හිත හිතා හිත හිතා ඉන්නෙත් නැහැ. ඒකට හිම යන්න හරිනවා. මෙයා තේරුම් අර ගන්නවා ටික ටික මේ යෝගාවචරය මේ සිතුවිලි වලින් තොරව නිදහසේ අනිශ්චිතව මේ හිත පවත්වන්න පුළුවන්. අන්න මෙයා දැන් අමුතුම පැත්තකට කලින් ඒ තරම් ඇසුරු නොකරපු පැත්තකට එන්න පටන් මේ මට්ටම හැබැයි කෙනෙකුට හරිම උදාසීනයි මුලදී. මොකද මේකේ නැහැ කිසි රසයක්. හරිය නිකන් ඇලිනතුරු බොනවා වගේ නැත්නම් නිකන් සුදු පාන් කනවා වගේ. දැන් අපි සුදු පාන් කනකොට මොකක් හරිද ඔකට බටර් ටිකක් ගන්න ඕනේ, ජෑම් ටිකක් ගන්න ඕනේ. ඉතින් නිකන් සුදු පාන් කනකොට ඉතින් නැහැනේ මේ මේ මේ ආස්වාදයක්. නමුත් දැන් තියෙන්නේ අර එහෙම ආස්වාදයක් නැහැ. දැන් අපේ හිත රාග සිතුවිල්ලක් එනකොට යම්කිසි ආස්වාදයක් තියෙනවා. ද්වේෂයෙන් දැවෙන මොන ටිකක් ඇඟ කෙලින් වෙලා එනවා. අතපය විසු වෙන්න පටන් ගන්නවා. නමුත් එහෙම මුකුත් නෑ දැන්. මෙන්න ඉතින් මුගක් වෙලාට මම නිින්ද යනවා. හිතේ සිතුවිල්ලක් ඇත්තෙත් නෑ. හිතට කරන්න දෙයක් ඇත්තෙත් නෑ. ඔන්න නිින්ද යනවා. හැබැයි ඉතින් මම තේරුම් ගන්නවා දැන් මේක නැවත නැවත අහලා ටික ටික තේරුම් ගන්නවා මේක මෙතන තියෙන යම්සි දෙයක්. මේ හිතට ඉන්නත් පුළුවන් කමක් තියෙනවා නිදහසේ. මෙයාට මේ අරමුණු වල බැඳෙන්න උවමනාවක් නැහැ. රූපයක් ආවට රූපේ බැඳෙන්න උවමනාවක් නැහැ. සංඥාවන් වල බැඳෙන්න උවමනාවක් නැහැ. සංස්කාරයන්ගේ බැඳෙන්න උවමනාවක් නැහැ. කියලා අන්න ටික ටික ටික ටික ප්‍රඥාව අවදි වෙන්න අවදි වෙන්න දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන මේ අනිසිල ස්වභාවය ගැන ටිකක් ටිකක් ටිකක් යෝගාවචරයට ඒකේ වටිනකමක් තේරෙන්න ගන්නවා. එතකොට මේ මෙබඳු මට්ටමක ඉඳලා තමයි එතකොට මේ තවදුරටත් අපේ තියෙන මේ කෙලෙස් ස්වභාවයන් තේරුම් ගන්න වෙන්නේ. ඒ කියන්නේ අපේ තියෙන කෙලෙස් ස්වභාවයන් තේරුම් ගන්න නම් අපි සෑහෙන්න පැහැදිලි භාවයක ඉඳලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද දැන් මේ අපි කතා කරන්නේ හුඟා වර්ධනය වෙච්ච රාගයක්, වර්ධනය වෙච්ච ද්වේෂයක් ගැන නෙමෙයි. ඊටාම සියුම් මට්ටමකින් මතුවෙන මතුවීමක්. ඊටාම සියුම් මට්ටමකින් සතිය මතුවීමක්. ඊටාම සියුම් මට්ටමකින් අපිටම ධම්ම විචේ මතුවීමක්. මේ කතාවේ තාම සියුම් මට්ටමක්. ඒතර මේ මට්ටම් තේරුම් ගන්න නම් හිතේ හොඳ පැහැදිලි භාවයක් තියෙන්න ඕනේ. අපි දුමු වස්ත්‍රයක් ඊටාම පිරිසුදු නම් සුදු පාරට වස්ත්‍රයක් හොඳට පිරිසුදුව තියෙනවා නම් පුංචි තීන්ත බිඳුවක් වැටුණත් අපිට පැහැදිලිව පේනවා. අන්න වගේ මේ හිත හොඳට පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න මේ හිතේ ක්‍රියාකාරීත්වය තේරෙන්න පටන් ගන්නවා. හිතුවිලි ඇවිල්ලා යන හැටි, හිතුවිලි ඇවිල්ලා අපිව පොළඹව ගන්න හදන හැටි, මේ පැත්තෙන් අපි නිදහස් වෙනකොට තව පැත්තෙන් අහුවෙන හැටි ඔන්න තේරෙන්න පටන් ගන්නවා. මේ කෙලෙස් හරිම වංචනිකයි. අපි කොයිතරම් අපි කොයිතරම් ප්‍රඥාවන්තව කටයුතු කළත් එක පැත්තකින් අපි බේරෙනකොට තව පැත්තකින් අහු වෙනවා. අපි මේ අහු වෙවි අහු වෙවි තමයි ඉතින් මුණ දියන්නේ. තේරෙනවා කොහොම හරි මේක ගලව ගන්න ඕනේ. මේ කෙලෙස් වලට අහු වෙලා ඉන්නේ නැතුව කොහොම හරි සෙලස් වලින් අහු නොවී ඉන්න ඕනේ කියලා අපේ අදිෂ්ඨානයක් තියෙනවා. නමුත් ඒත් අහු වෙනවා. මොකද හරි වංචනික විදිහට මේ කෙලෙස් කටයුතු කරනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්සි කෙනෙක් හොඳ වැඩක් කරනවා. අපි දුමු දානයක් දෙනවා. දානයක් දීලා ඉතින් අනිත් පැයත් එක දවුලට ගිහිල්ලා ඉතින් දානයක් දීලා ඔන්න දැන් දානය අවසానයේ ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ මතක් වෙනවා මම තමයි මේ දේ කළේ. ඒ මනුස්සයාට ඒක කරගන්න බැරුණානේ මම නේ ඒලාවේ ඉස්සරහට ඇවිල්ලා මේ දේ කරේ මං හිටියේ නැත්තම් ඔක් කරන්න හම්බෙන්නේ නැහැ. දැන් ටිකක් සිතුවිලි ටිකක් ඔන්න දුවගෙන දුවගෙන යනවා. දන්නේම නැතුව ඔන්න අවිද්‍යාව පහ වෙලා. මේ මමත් ඒකෙන් කටයුතු කළා. අර කරපු ක්‍රියාව සම්බන්ධයෙන් කුසල ක්‍රියාවක් තමයි. නමුත් කුසල ක්‍රියාව සම්බන්ධයෙන් ඔන්න අවිද්‍යාවක්, අවිද්‍යා නීවරණයක් ඔන්න හිතේ වැඩ කරනවා. අපි කරපු කුසල විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම සත්පුරුෂ මට්ටමේදී අපි අපේ අතින් අකුසල් කෙරෙන්නේ නැත්නම් මේ කුසල් හරහා අපි මමත්වයක් ගොඩනගනවා. ඉතින් මේ වගේ හරීම වංචනික ස්වභාවයක් මේ සිතුවිලි වල තියෙනවා. ඊළඟට අපි මාක් හරි අවස්ථානුකූලව අපිට යමක් ඉදිරිපත් කරන්න වුණාම අපිට මේ අනිත් අය ඉදිරි යමක් ඉදිරිපත් කරනවා. මොන අපිට කෙනෙක් කුච්චිනෙක් වශයෙන් මොන කැපිට පේන අවස්ථාවක් තියෙනවා. නමුත් මේක ඒ ඒ වෙලාවේදී එහෙම අපි හිතමු අපේ හිතේ මාන්නයක් ආවෙ නැහැ. නමුත් උන් අපි ගෙදර ගිහිල්ලා නැත්නම් ටිකක් උදේකලාව ඉන්නකොට නම් ආයි හිතට එනවා මම කොහොමද ඉදිරිපත් කළේ? අනිත් අයගේ ප්‍රතිචාරය කොහොමද? අනිත් අය බොහොම උනන්දුවෙන් බලන් හිටියද? දැන් ඔන්න හිත ටිකක් අර කරපු දේ ගැන ඔන්න විමසනවා. එම සත්‍යොන්න අපි හිතමු අනිත් අයගේ උනන්දුව දැක්කා නැත්නම් ඒ අය ප්‍රශංසා කළා ඔන්න ඒ හරහා ඔන්න අපි ප්‍රතිරූපයක් ගොඩනගනවා. ඉතින් මේ අපි දන්නේම නැතුව අන්න මමත්වයක් අපි කරපු ක්‍රියාවන් හරහා ගොඩනැගෙනවා. ඉතින් මේ වගේ අපි එක පැත්තකින් අපි අපිව බේරගන්නකොට තව පැත්තකින් අහු වෙනවා. මෙන්න මේ වගේ මේ හිත හරිම වංචනික විදිහට අපිව මුලා කරනවා. ඉතින් ඒ නිසා මේ සංස්කාරයන්ගේ ස්වභාවය දැන ගැනීම මේ හිතේ ස්වභාවය තේරුම් ගැනීම කාලාන්තරයක් තිස්සේ බොහොම පරිස්සමෙන් නිරීක්ෂණය කර කර හරියට නිකන් අර පැටලිච්ච නූල් බෝලයක් හරි පරිස්සමෙන් ඔනේ ගලවන්න. මේක මේ හදිස්සියේ නූල් බෝලේ ගැට ලිහන්න බෑ. නූල් බෝලේ ගැට ලිහන එක බොහොම පරිස්සමෙන් ඊවසීමෙන් පොඩ පොඩ මේ කොයි පැත්තටද මේක පැටලලා තියෙන්නේ කියලා බලබලා ලියන්න ඕනේ. අන්න ඒ වගේ මේ හිතත් කොයි කොයි විදිහට පැටලෙන්නේ කොහෙද තාම මම අහුවෙන්නේ කොතනද මගේ මම තාමත් කෙලෙසුන් වලට යට වෙලා කටයුතු කළේ කියලා බලබලා බලබලා හිමින් හිමින් ධ්‍යාන වල කාර්යයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ බොජ්ජංග ධර්මයන් දිනු කරද්දී සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සංග පරිණාමි මේ තවදුරටත් සතිය දිනු කරගන්න විවේක නිසිතව දැන් ඇසුරු කරන්න විවේකී ස්වභාවයක් දැන් මේක මේ ධර්මිතිකාගෙන කරන්න බෑ දැන් මේක මේ වීරයෙන් දැඩි කරගෙන කරන්න බෑ. දැන් මේක නිකන් යන්න දීගෙන හිමීට කරන්න. විවේකීව කරන්න. විවේක නිසිතම්. විරාග නිසිතම්. දැන් මේ එන අරමුණු කෙරෙහි ඇලෙන්න බැඳෙන්නේ නැතුව මේ වගේ ටිකක් උදාසීනව බලනවා වගේ විරාගීව බලමින් නොයල්මකින් බලමින් දැන් කටයුතු කරන්න. අන්න එතකොට ඒවා ඉක්මනට යනවා. විරාග නිසිතං, නිරෝධ නිසිතං. දැන් මේ පුළුවන් තරම් අන්න අර අනිශ්චිත ස්වභාවය ඇසුරු කරමින් අරමුණ ඇසුරු කරමින් වෙනුවට අන්න අර අනිශ්චිත ස්වභාවය ඇසුරු කරමින් විවේක ස්වභාවය ඇසුරු කරමින් අරමුණු වලින් කැළඹුණු නැති අරමුණු වලින් කෙලෙසුණු නැති ස්වභාවය ඇසුරු කරමින් නිරෝධ නිසිතං මේ වැඩේ කරන්න. අන්න ඔස්සග්ග පරිණාමී මේ එන දේවල් අතහරින ආකල්පයකින් කටයුතු කරන්න. ධම්මවිචේ සම්බුද්ධං භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමී මේ තවදුරටත් ප්‍රඥාව දියුණු කරගන්න විවේකීව විරාගීව නිරෝධයක් ඇසුරු කරමින් අනිසිඳ ස්වභාවයක් ඇසුරු කරමින් මේ කටයුත්ත කරන්න. අතහරින ආකල්පයකින් මේ කටයුත්ත කරන්න. මේ විදිහට පොච්චංග ධර්මයන් ගැන විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ විවේකීව මේ කටයුත්ත කරන හැටි මේකට එන්න දීලා කටයුතු කරන හැටි දේට වෙන්න ඉඩ හැරලා මේ කටයුත්ත කරන හැටි විරාගීව මේ කටයුත්ත කරන හැටි ඒ වගේ මේ අතහරින ආකල්පයකින් මේ කටයුත්ත කරන හැටි විස්තර කරනවා. ඒකයි ධම්මානුපස්සනා කොටස් වලදී සාමාන්‍ය අනිච්චානුපස්සන අනිච්චානුපස්සී අසසේ සාමිත සිකමේ මේ දේවල් ඇති වෙලා නැති වෙලා යන හැටි මෙයා පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා. විරාගානුපස්සී මේක දිහා විරාගියව බලන් ඉන්නවා. නිරෝධානුපස්සී මේවා ඇති වෙලා නැති වෙලා යන ආකාරය පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා. අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්නවා. පටිනිස්සග්ගාවන පස්සේ අසදිසා වෙනසිකත. අන්න පටිනිස්සග්ගාවන පස්සනාව. ඒ කියන්නේ එන එන අරමුණ ඒ අරමුණේ එල්බ ගන්නව වෙනුවට ඒ ඔස්සේ හිතන්න යනව වෙනුවට ඒකේ කතන්දරයක් ගොතන්න යනව වෙනුවට ඒකට හේම යන්න ඇරලා අන්න නැවතත් හිත අර අනිසිත ස්වභාවයට විවේක ස්වභාවයට කෙලසුන්ගෙන් තොර ස්වභාවයට පත් කර ගැනීමේ ආකල්පයෙන් කටයුතු කරනවා පින්වත් මෙහෙම කරන්න කරන්න අන්න Tamanට තේරෙනවා මේ කටයුත්ත කරන්න කරන්න දැන් කාලයක් අපි මේ කටයුත්ත කරනවා නම් අර කලින් තරම් දැන් හිතේ දැවිල්ලක් නැහැ. කලින් තරම් රාග ද්වේෂ මෝහයන් තමන්ව පෙළන්නේ නැහැ. දැන් තියෙනවා යම් කෙසේ සහනයක් අපේ හිතට. දුක අඩු වෙන ගතියක් දැන් තමන්ට තේරෙනවා. මොකද දුක ඇති වෙන්නේ අපේ හිතෙන් අර දේවල් අල්ලගත්තොත්. දුක ඇති වෙන්න අපි එතනින් මමත්වය ගොඩනගා ගන්නවා. මේ මමත්වය කියන එක මමයා කියන එක පවත්වන්න පුළුවන් හැකියාවක් නෑ. මේක කෙලෙසුන්ගේ පෝෂණය මතයි යන්නේ. ඉතින් මේ නැති මම එක පවත්වන්න ගියහම තියෙන වෙහෙසක්. කරන ටික ටික මේ নানা ප්‍රකාර අන්දමින් ප්‍රඥාව පහළ වෙන්න පටන් ගන්නවා. මේක පහළ වෙන්න පහළ වෙන්න මේ දේවල් වල තියෙන පටිච්චසමුප්පන්න ස්වභාවය, හේතුඵල ස්වභාවය කෙනෙකුට වැටහෙන්න වැටහෙන්න දැන් මේ වෙන දෙයට වෙන්න ඉඩ හරිමින් ඒ ඒ ඒ තුලිනුත් ප්‍රඥාව දියුණු කරගනිමින් අන්න කටයුතු කරනවා. ඉතින් මෙහෙම කරමින් යන ගමනක් තමයි අපිට යන්න තියෙන්නේ. එතකොට මේ දේවල් සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ හොඳට ප්‍රඥාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ඊළඟට මේ අපි අනිශ්චිත ස්වභාවය ඇසුරු කිරීම සම්බන්ධයෙන් ඒක ටිකක් ආරක්ෂා කර ගන්නා ස්වභාවය සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ අනිශ්චිත ස්වභාවය අපිට ටිකක් උනන්දුවෙන් දිනු කරගන්න වෙනවා මොකද ඒකේ කිසි රසයක් නැහැ. කලින් කිව්වා වගේ ඒක මිනිහන් ඇල්ලතුර වගේ තියෙනවා. ඒ හින්දා මුලදී ඒකේ කිසිම රසයක් නැහැ. මොකද එතන රස විඳින්න දෙයක් නැහැ. රස විඳින්න දෙයක් නැති නිසා මේක හරි උදාසීනයි. නිින්ද යනවා, ඈනුම් යනවා, කම්මැලි කරන සුළුයි. නමුත් කෙනෙක් තේරුම් ගන්න මෙතන කෙලෙස් නැහැ. මෙතන රාගයක් නැහැ. මෙතන ද්වේෂයක් නැහැ. මෙතන මෝහයක් නැහැ. හිතේ දැවිල්ලක් නැහැ. කියලා අන්න එතනට මේ අමාරුවෙන් පොඩ්ඩක් හිත පුරුදු කරනවා. විනාඩියක් එතන ඉන්න පුරුදු කරනවා. විනාඩි දෙකක් එතන ඉන්න පුරුදු කරනවා. විනාඩි පහක් එතන ඉන්න පුරුදු කරනවා. විනාඩි 15ක් එතන ඉන්න පුරුදු කරනවා. මේ විදිහට පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ගත්තා නම් අන්න හිතට ටික ටික ටික ටික ටික මේ අරමුණු ඇසුරේ ඉඳීමට වඩා අනිසිත හිත පැවැත්වීමේ තියෙන ශාන්තිය තේරෙන්න පටන් ගන්නවා. ඒකත් අර අපි ආනාපාන සතිය වඩනකොට මුල් යෝගයේදී මේ ආනාපාන සතිය කියන උතාම උදාසීන මේ සුලං රැල්ලේ ඉන්න හිත අකමැතිව හිත අතීතයට ගිහිල්ලා හොඳ මොනාහරි දෙයක් ආනන්ද ජනක දෙයක් ප්‍රබෝධවත් දෙයක් මතක් කර කර ඉන්නවා වගේ ස්වභාවයක් තමයි මෙතනක් තියෙන්නේ. පුරුද්දට යා වෙන අරමුණ වලට යාමි. නමුත් අපි ප්‍රඥාවෙන් ඉදිරිපත් වෙලා මේ ආනාපාන සතියේම නැවත නැවත නැවත නැවත ගෙනල්ලා ගෙනල්ලා තියෙනවා. කාලයක් යනකොට කාලයක් යනකොට හිතම තේරුම් ගන්නවා මේ උදාසීන අරමුණේ පිළීමක් නැහැ. පිළීම අඩුයි. මේ උදාසීන අරමුණේ දැවීම අඩුයි. නමුත් එළිය ගියාම රාගයෙන් දේශෙන් දැවෙනවා. අන්න හිතම තේරුම් අරගෙන දැන් එළියට ගියත් ආපස්සට එනවා. අන්න ඒ වගේ මෙතනක් තියෙන ඒ බඳුම ස්වභාවයක් මෙතනක් තියෙන ඊටාම උදාසීන ස්වභාවයක්. මෙතනක් තියෙන අරමුණෙන් තොර ස්වභාවයක්. සංඥාවලින් තොර ස්වභාවයක්. ඊතර මේ සංඥාවලින් තොර ස්වභාවය. සංඥා ආවත් පැටලෙන්නේ නැති ස්වභාවය. අන්න කෙනෙක් වර්ධනය කරනවා. වර්ධනය කරන්න වර්ධනය කරන්න අන්න තව තව හිත පිරිසුදු වෙනවා. කෙලෙසුන් ටිකක් ඈතට ඈතට යනවා. එන එන කෙලෙස් වැඩ කරන හැටිත් දැන් තේරෙන්න පටන් ගන්නවා. අපි මේ හිතේ පැමිණෙන රාගයක් අපි මේ රාගේ පෝෂණය කරොත් මොන රාග අනුසය වර්ධනය වෙනවා. නැත්තම් කාමාශ්‍රයේ වර්ධනය වෙනවා. නමුත් අපි මේ හිතේ පහළ වෙච්ච රාගය පෝෂණය කළේ නැත්තම් ඒකට ඔහේ යන්න ඇරියානම් අන්න අපේ රාග අනුසය වර්ධනය වෙනවා වෙනුවට නැත්නම් කාමාශ්‍රවය වැඩෙනවා වෙනුවට අපි ඒ පුරුද්ද සුළු සුළු ප්‍රමාණයකින් හෝ දුර්වල කළා වෙනවා. මේ අපේ හිත අයි කෙනෙක් ඉඳගෙන මේ මෙහෙවනව නෙමෙයි අපේ මේ හිතේ තියෙන පුරුදු රාශියක් මගින් අපිව මෙහෙය වෙනවා. අපි මේ දේවල් තේරුම් ගන්න තේරුම් ගන්න මේ පුරුදු වලින් නිදහස් වෙන්න ඔන්න කෙනෙක් පටන් ගන්නවා. ආශ්‍රවයන් ඡය වෙන විදිහට හැසිරෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ කියන මේ හොඳට යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනා දන්නවා කොහොමද කටයුතු කරන්න කියලා. එයා දන්නවා මෙනෙහි කරන්න ඕනේ මොකද්ද මෙනෙහි නොකරන්න ඕනේ මොකද්ද කියලා එයා දන්නවා. ඒ නිසා රාගයක් පහළ වුණාම එයා රාගේ දුර වෙන විදිහට කටයුතු කරනවා. රාගේ දුර වෙන්නේ නැත්තම් ඔන්න මෙනෙහි කිරීමක් කළා. අසුබයක් කළා හරි මේක රාගෙන් හිත මුදව ගන්නවා. දේශයක් පහවනවා. මේ ඒක දුර වෙන ආකාරයෙන් එයා කටයුතු කරනවා. මේ රාග දේශ මොහයන්ට වැඩි වෙලාවක් හිතේ රැඳෙන්න නොදී හිත වැඩි වෙලාවක් මේ කෙලෙසුන්ගෙන් කෙලෙසෙන්න නොදී හිත රැක ගන්නවා. අපිට පින්වත් මේ දේ කරන්න පුළුවන් නම් අන ටික ටික ටික ටික ටික අපේ මේ රාගදේශ මොහයන් දුර වෙලා යාවි. රාගදේශ මොහයන් දුරු කරන්න එහෙම නැත්නම් මේ ආශ්‍රවයන්ගෙන් හිත මුදව ගන්න ඉතින් බුදුරජාණන් වහන්සේ විවිධ උපක්‍රම පෙන්ලා දීලා තියෙනවා. ඔය සබ්බාසව සූත්‍රයේදී එහෙම හොඳට ලස්සනට මේ කාරණාවන් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට මේ හිතේ පහළ වෙන සිතුවිලි දිහා හොඳට මේ දේවල් දැක ගන්න පුළුවන් නම් ඒවට ඇවිල්ලා යන්න දෙන්න පුළුවන් නම් ඒව මගේ කරගන්න නැත්තම් ඔන්න පින්වත්නි අපිට සෑහෙන්න මේ චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් මේ ධම දියුණු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකේ මේ විදිහට කටයුතු කරපු රහත් තෙරණියගේ තේරි ගාතාවක් තියෙනවා. සකුලා කියලා තේරි රහත් රහතන් රහත් මේ තෙරණියක්. එතන මේ කියන මෙන්න මේ විදිහට. සංඛාරේ පරතෝ දිස්වා හේතු ජාතේ පලෝකිනේ. පහසින් ආසවේ සබ්බේ සීති භූතාස්මි නිබ්බුතා. මම මේ සංස්කාර ධර්මයන් දැක්කා අනුන්ගේ වශයෙන්. දැන් මේව මම මගේ දේවල් කරගත්තේ නැහැ. මේ සංස්කාර ධර්මයන් දැක්කම අනුන්ගේ වගේ පරතෝ කියලා කියන්නේ අනුන්ගේ දේවල්. හේතු જાතේ පලෝකිතේ. මේ හේතුන් නිසා හටගත් දේවල්. පලෝකිතේ කියලා කියන්නේ මේවා ඇති වෙලා නැති වෙලා යන දේවල්. නිතර නිතර බිදිරි බිදී යන දේවල්. හේතුන් නිසා පහළ වෙලා නිතර බිදි බිදී යන දේවල් වශයෙන් මම මේ සංස්කාරයන් දැක්කා. ඒවා නිකන් මේ අනුන්ගේ දේවල්. පහසින් ආසවේ සබ්බේ. මම මේ උපක්‍රම හරහා මේ විදිහට මේ ආශ්‍රව මේ සංස්කාර ධර්මයන් අනුන්ගේ දේවල් දිහා අනුන්ගේ වගේ දැකලා මේවා මේ හේතුන් නිසා පහළ වෙන හැටි දැකලා පහසෙන් ආසවේ සම්බේ මම සියලු මේ ආශ්‍රවයන් ඡය කළා. සීති භූතාස්මි නිබ්බුදා මම සිසිල්ුණා මම නිවුණා. පින්වත් අපිට පුළුවන් අපේ හිතත් සිසිල් කරගන්න නිවා ගන්න දෙවිල්ලෙන් අඩු කරගන්න තව තව පැහැදිලි කරගන්න කෙලසුන්ගෙන් නිදහස් කරගන්න අපිට මේ බඳු දෙයක් කරගන්න පුළුවන් නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගද්දුල බද්ද සූත්‍රයේදී අන්න අනනුපරිධාවං අනනුපරිවත්තං දැන් මේ මේවා ඔස්සේ දුවන්න යන්නේ නැහැ හිතට එන රූපයක් ඔස්සේ දුවන්න යන්නේ වේදනාවක් ඔස්සේ දුවන්න යන්නේ සංඥාවන් ඔස්සේ දුවන්න යන්නේ සංස්කාර ඔස්සේ දුවන්න යන්නේ සෝ රූපං අනනුපරිධාවං අනනුපරිවත්තං පරිපුංචති රූපම්හා. දැන් එහෙම ඒක ඔස්සේ දුවන්න ගියේ නැත්නම් උණු රූපෙන් නිදහස් වෙනවා. සෝ වේදනං අනුනුපරිධාවං අනුනුපරිවත්තං පරිපුච්ඡති වේදනාව. දැන් වේදනාව ඔස්සේ දුවන්න ගියේ නැත්නම් උණු වේදනාවෙන් නිදහස් වෙනවා. ඒ ඔස්සේම නැවත නැවත පැටලි පැටලි ඉන්න ගියේ නැත්නම් උණු වේදනාවෙන් නිදහස් වෙනවා. සෝ සංඥං අනනුපරිධාවං අනනුපරිවත්තං පරිමුච්ඡති සංඥාය. සංඥාවන් ඔස්සේ අපි දුවන්න ගියේ නැත්නම් ඒ ඔස්සේ පැටලි පැටලි හිටියේ නැත්තම් ඒ ඔස්සේ ගැට ගැහෙන්න ගියේ නැත්තම් සංඥාවන් වලට යන්න දුන්නා නම් අපි ඒවට වටනකම් දුන්නේ නැත්තම් මොන සංඥාවන්ගෙන් නිදහස් වෙනවද? සෝ සංඛාරේ අනනුපරිධාවං අනනුපරිවත්තං පරිමුක්ති සංඛාරාන්ති මේ විදිහට මේ සංස්කාර ධර්මයන් හිතරෙන සිතුවිලි කියලා අපි ගමු. හිතරෙන සිතුවිලි වලටත් අපි පැටලි පැටලි ඉන්න දෙන්නේ නැතුව, වටනකම් දෙන්නේ නැතුව, ඒවෙන් ආස්වාදයක් දෙන්නේ නැතුව, ඒකට ඔහේ යන්න දුන්නා නම් මේ අපි කලින් විස්තර කරපු විදිහට අපි කටයුතු කරනවා නම් ඔන්න මේ සංස්කාර ස්කන්ධයෙන් හිත නිදහස් වෙනවා. සෝ විඥානං අනුනුපරිධාවං අනුනුපරිවත්තං පරිමුත්තච විඥානම්හා. හිතරෙන විවිධාකාර සිතුවිලිනුත් විවිධාකාර චිත්ත ස්වභාවයනුත් මේකත් අපි පටලෝ පටලෝ ඉන්නේ නැතුව මේකෙම තරඳි තරඳි ඉන්නේ නැතුව මේකට එහෙම්ම යන්න දුන්නා නම් ඔන්න මේ සිතනුත් නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා පරිමුච්ඡති ජාතිය ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි ගෝමනස්සේහි උපායාසේහි පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමීති ඔන්න මේ තැනත්තා ජාතියෙන් අත බෙදෙනවා ජරාවෙන් මරණයෙන් ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස මේ සියල්ලෙන් අත බෙදෙනවා දුක් පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමීති මේ සියලු දුකෙන් අත බෙදෙනවා කියන මොන දේශනා කරනවා කියලා මේ සූත්‍රය හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා හොඳට සංවේගය දැනගෙන දනවන දෙයට පටන් අරගෙන අපිට අපි ගැන ලැජ්ජා වෙන ලැජ්ජ හිතන විදිහේ උපමාවන් දෙමින් අපි උනන්දු කරනවා මේ රූපස්කන්ධයෙන් හිත මුදවා ගන්න වේදනාස්කන්ධයෙන් හිත මුදවා ගන්න සංඥාස්කන්ධයෙන් හිත මුදවා ගන්න සංස්කාරස්කන්ධයෙන් හිත මුදවා ගන්න විඥානස්කන්ධයෙන් හිත මුදවා ගන්න සපින්වත් අපි මේ බුද්ධ දේශනාව පිළි අරගෙන මේ ශාස්ත්‍රඥ වහන්සේ අනුව යන ශ්‍රාවකයන් පිරිසක් වශයෙන් අපි මේ ස්කන්ධයන් කෙරෙහි ලොල් වෙන්නේ නැතුව, උපාදාන කරන්න යන්නේ නැතුව මේ ස්කන්ධයන්ගෙන් තොරවත් හිත පවත්වන්න පුරුදු වෙමින්, අනිසිතවත් හිත පවත්වන්න පුරුදු වෙමින්, තව තවත් අපේ මේ හිතේ තියෙන කෙලෙස් ස්වභාවයන්, සියුම් සියුම් කෙලෙස් ස්වභාවයන් වටහා ගනිමින්, ආශ්‍රවයන් ඡය වෙන විදිහට හැසිරෙමින්, අන්න අර සකුලා රහත් ternary වගේ අපිත් කවදා හරි මේ කෙලෙසුන් දුරු කළා අපේ හිත නිවාගෙන සිසිල් කරගෙන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 ධර්ම සාකච්ඡාව සඳහා අවස්ථාවක් එක ඊළඟට දාලා දෙනවා. <laughs> කෙසේ නමුත් ඉතින් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් තව පැයක් ඉතල තියෙනවා. අවස්ථාව තියෙනවා මේ ධර්ම දේශනා සම්බන්ධයෙන් හෝ තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් යමක් කතා කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් අපි මේ දින හතරක් වගේ කාල පරිච්ඡේදයක් තුළ අපි එකතු වෙලා සීලයක් සමාදන් වෙලා සෑහෙන කුසල් රැස් කරගත්තා. අපි මේ කුසල් බෙදා හදාගෙන මේ වැඩසටහන අවසන් කරන්න පුළුවන්. නොගිය යන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒත් හොඳයි. අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒකයි අර මේ දැන් ආනාපාන සතිය කියන්නේ එතෙන්ද රූප ස්වභාවයක් තමයි. රූපස්කන්ධයේ රූපස්කන්ධයේ ස්වභාවයක් නේද ආනාපාන සතිය කියන්නේ. තේන්දා ආයේ ඒකට දාන්න ඕනේ කියලා දෙයක් නැහැ. අර හිත හිත යාම ගිහිලා ගත්තොත් ඉතින් තාම පුරුද්දට යාමක් තියෙන්නේ. නමුත් Tamanට පවත්වන්න පුළුවන් නම් යනිසු ස්වභාවයේ ඉන්නයි තියෙන්නේ. ඔව්. තියෙනවා තියෙනවා. යන්න පුළුවන්. ඔව් නිකන් පැත්තෙන් වගේ ආනාපාන සතිය තියන් ඉන්නවා. ඒක හැබැයි ද්විතීයික අරමුණක් බවට පත් වෙලා. දැන් මූලකමටහනක් නෙමෙයි ඒක. දැන් වේදනාවට පස්සනාම් ශීර්ෂයේදී පීත පීති සත්‍ය පරිසංවේදී හරමයේ කියලා බුදුහාඳුර කියද්දී ප්‍රීතිය තමයි යා බලන්නේ. ප්‍රීතිය බලන්නේ හැබැයි ආනාපානෙ තියෙන තරම. ඒක නිකන් පැත්තෙන් වගේ තියෙනවා. ඒ ගැන අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ දැන්. දැන් ඔය ලොකුසන්නාස එහෙම කියන්නේ දැන් ඔය සමහරලාට ඉතින් ඔයාගේ හරියට යනවා නියම් බය හිතෙනවා නියම් මොකක් එක පාට මොකක්වත් නැතුව යනවා හර වෙනම ඕන්න ඉතින් පැත්තෙන් ඉන්න ආනාපාන සතිය නිකන් ඕන්නම් ගිහලා ඉතින් ඒකත් එක්ක ඉන්න පුළුවන් බය හිතෙනවා නම් හැබැයි ඉන්න පුළුවන් නම් යන්න පුළුවන් නම් මේ නොදන්නා ශේත්‍රයට යන්නයි තියෙන්නේ <laughs> ඒ කියන්නේ අපේ හිතට ඒ කියන්නේ අරමුණු වලින් තොරව ඉඳීලා ඒ තරම් පුරුද්දක් නැහැනේ දැන් අර දැන් චිත්තානුපස්සනා මට්ටමේදී එහෙම බුදුහාඳුර විස්තර කරන සමාධාන චිත්තං කියන මට්ටමේදී ඔන්න දැන් හිතක් තැම්පත් වෙනවා. දැන් කය දැනෙන්නෙත් නැහැ, හිතක් දැනෙන්නෙත් වේදනාවක් ඇත්තෙත් නැහැ. හිතක් දැන් තැම්පත් වෙගෙන එන්නේ. දැන් විමෝචයන් චිත්තං කියන ඔන්න දැන් අරමුණ වලින් නිදහස් වෙන ස්වභාවයක්. ඒක දැන් මේ මොකද්ද වෙන්නේ කියන ඔන්න දැන් හිත නිකන් බය වෙන්න පුළුවන්. එතකොට ආනාපාන සතිය තියෙනවා. ඕන්න පොඩ්ඩක් ඉතින් ආයෙ ගිහිල්ලා යාව ඇසුරු කරන්න පුළුවන්. ආන්තර්ජයක් ආගන්තුකයක් වගේ ඒවා ඒකත් ඒ කියන්නේ ඒ ඔය අනහරි කියන්නේ අපේ අපේ හිත කියන්නේ සතුටු කරවන්නේ කුල්මත් කරවන්නේ මත් කරවන්නේ කෙලින්ම කෙලස් වල කෙලස් හරහා කෙලසුන්ගෙන් මේ විදිහට කියන්නේ කුල්මත් කිරීමක් නිකන් උත්තේජවත් කිරීමක් කැළඹීමක් වෙන නැත්නම් හිතේ නිකන් ඔහේ ඔහේ නිකන් පැවැත්මක් විතරයි තියෙන්නේ දැනීමක් තියෙනවා සතිමත් භාවයක් තියෙනවා මේ සතිමත් භාවය පමණයි දැන් දැන් ජීවත් වෙන බවට සංඥාවක් තියෙනවා දැන් එහාම විශේෂ දෙයක් නැහැ ඉතින් දැන් තවත් සූත්‍රවලදී එහෙම විස්තර කරනවා මේ අනිශ්චිතෝ අනුපාදාන සතෝ බික්ඛු පරිපජේ කියලා මේ මේ නිස්රේ දේවල් ඇසුරු කිරීමේ තියෙන බිය දැකලා අනිශ්චිතෝ අනුපාදානෝ සතෝ බික්කු පරිපති. ඒ නිසා අනිශ්චිතව අනිශ්චිතව උපාදාන නොකරමින් සතිමත්ත මේ සංසාර බය දක්නා සුළු තැනැත්තා කටයුතු කරනවා. දැන් ඔය සූත්‍රේ නම මට මතක නැහැ. ඒ මං කිව්වේ අන්තිම අන්තිම පේලිය. ඊට කලින් කියන්නේ මේ මේ දේවල් ඇසුරු කිරීමේ තියෙන හිතට පෙළඹීමක් තමයි. හිතේ කෙලෙසීමක් සිද්ධ වෙනවා. වර්ණ ගැනීමක් සිද්ධ වෙනවා. ඒ ඒ ඒ අනිශ්චිත භාවයේ නිස්සරු කිරීම නිසා නිශ්‍රය භාවයේ නිශ්චිත භාවයේ තියෙන ඒ ආදීනවේ තේරුම් අරගෙන අන දැන් මේ යෝගාවචරය අනිශ්චිතෝ අනුපාදානෝ සතෝ කාරණා තුනක් පෙන්වනවා. අනිශ්චිතව දැන් ජීවත් වෙන්න පටන් ගන්නවා. හිත පවත්වන්න පටන් ගන්නවා. අනුපාදාන. උපාදාන කරන්නේ නැහැ. උපාදාන වේවි හැබැයි. තාම කෙලෙස් නිසා උපාදාන වෙනවා. හැබැයි යාගේ ආකල්පයේ තියෙන්නේ නැත්තම් එයාගේ යොමුව තියෙන්නේ අනුපාදාන මට්ටම. උපාදාන නොවන මට්ටම. සතෝ සතිය. සතියෙන් තමයි මේ දේ කරලා දෙන්නේ. සතියෙන් තමයි වෙන්නන්නේ ගිය ගමන් ඔන්න ආයෙ ඔන්න ගියා කියලා වෙන්න. ඔන්න ප්‍රඥාවෙන් ඉදිරියට ආයෙත් ගන්නවා. සෝකේන්සේ ඉඳලා කිව්වේ දැන් ආවෙ. ඉන්න පුළුවන් නම් තමයි උත්සාහ කරන්න තියෙන්නේ. ඒක තමයි. දැන් අපි ටික ටික ඒ කියන්නේ මේ වගේ දේවල් අපි අපි මුලින්ම ඉතින් මේ වගේ දෙයක් ඔන්න පරයන්ක භාවනාවේදී අත් දකිනවා. ටික ටික ටික ටික ඒක වර්ධනය වෙවි වර්ධනය වෙවි. ඊළඟ ඊළඟට ඔන්න මේක පැතිරෙනවා ඔන්න සක්මන් භාවනාවට. සක්මන් භාවනාවේදීත් එන්න සක්මනේ යනවා. දැන් අරමුණට හිත දාන්න අවශ්‍ය නැහැ. දැන් අපි සාමාන්‍ය සක්මනේදී වදින දෙයට හිත දානවා, විස්තර බලනවා, ඒ වගේ කටයුත්තක් නේ කරන්නේ. දැන් විපස්සනාවේ යහකට යන්න යන්න යන්න යන්න හිතම මේ අරමුණෙන් අයින් වෙන ස්වභාවයක් තමයි මේ කතා කරන්නේ. නිබ්බිදාවේ නිබ්බිදා පහළ වෙනවා කියන්නේම දැන් අරමුණෙන් ගැලවෙන ගැලවෙන්න දැන් පටන් අරන්. එතකොට ආයි බලෙන් තල්ලු කරන්න අවශ්‍ය නැහැ අරමුණට. දැන් මේ මට්ටමින් කතා කරන්නේ අනිස්ස මට්ටම ගැන කතා කරන්නේ මේ එයා යනවා. හිතට ඒක දැන් අරමුණක් කරගන්න අවශ්‍ය. ඒක තියෙනවා ඕන. දැන් අර මේ මහත්ය කිව්වා වගේ ආනාපානෙ ඕනනම් තියෙනවා. හැබැයි අවශ්‍ය නැහැ ඒකට යන්න. මේ පාදයේ අතිපතුල වලට දේවල් දැනෙනවා. අවශ්‍ය නැහැ යන්න ඕන. ඒ වගේ තත්ත්වයක්. ඒකට ඉතින් ඇත්තටම මේ ඇවිදින අය, ඉඳගෙන ඉන්න අය, අනිත් කටයුතු කරන අය කියලා ලොකු වෙනසක් නැහැ. වෙනසක් නැහැ. ඔක්කොම මේ බෙහෙත ඔක්කොම සමාන වෙලා ගිහිල්ලා. ආයි අමුතෙන් භාවනා කරන්න නැහැ කියලා මේ දෙයක්වත් නැහැ මේක. භාවනාවක් තමයි තියෙනවා. සාධක සාකාරෝ විකාරානි සංස්කාරයෙන් සකස් වීම ඉදිරි බලබලා ඒකද ඇත්තටම මේ කතා කරන්නේ ඔබ තමයි. මේ සංඛාර උපේක්ඛා මට්ටමක් තමයි මේ බුදුහාරයන් වහන්සේ මෙතනදී කතා කරන්නේ. අනිසිතෝච විහෙරද අචකින්ච ලෝකේ උපාදීති කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ මට්ටමක තමයි කියන්නේ. ඒකයි අර සංඛාර උපේක්ඛා සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාව වෙලා. දැන් මෙයා රාග හිතක් ආවත් උපේක්ෂා සහගතයි. අපි හිතමු නෙක්ඛම්ම සහගත හිතක් ආවත් ඒත් උපේක්ෂා සහගතයි. ඒක වර්ධනය කරන්න කියලා 아무තෙන් මේ වෙන්නේ නැහැ. ඊළඟට ද්වේෂ හිතක් ආවත් උපේක්ෂා සහගතයි. මෛත්‍රී හිතක් ආවත් උපේක්ෂා සහගතයි. මේ හිත කුසල් සිත් වලින් පුරවා ගන්න යන්නේ නැහැ. හිතට එදටම ආවේනික ස්වභාවයක් තියෙනවා. ඒ ඒක කොහොමත් ප්‍රබාස්වරයි. ඒක නිකන් අර දැන් ගහඳු ඒක ලස්සනට කියනවා පබස්සර මෙදම් දික්ක වේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලෙට්ටම් මේක මේ එයාටම ආවේනික පිරිසුදු භාවයක් තියෙනවා ඉතින් එන්නේ පිරිසුදු භාවය එයාට උරුමයි ඒක මේ අපි මිනිස්සෙන් වශයෙන් අපි හැමෝටම උරුමයි ඒක මේ ආයි ඒකයි අර කියන්නේ මේවා අර වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අර Tamanට ලොකු තැනක් දීපු ගතිය වෙනකොට ඔක්කොම එක එකම එකම බොඩ්ඩේ යන කට්ටිය කියලා තේරෙන්න ගන්නවා කලින් කරු ප්‍රශ්නේ දුරේ සම්පූර්ණේ යනවා දැනගන්නවා ඒ කියන්නේ සම්පූර්ණ ඒක ස්පර්ශයෙන් කියන්නේ නෑ. යනකොට යනකොට ඔව් ඔව් ඔව්. යනකොට දැනගන්නවා ඒත් ඉතින් අර හිත හිත අරමුණක බැහැලා නෑ. අන්න ඒ වගේ සබහායක් තමයි කතා කරන්නේ. සම්පජාන මොකක්ද කියන්නේ? සම් සම්පජාන කවදාවත් ඒ ඒ ආ ආ දැන් ඔය ඔය කියන සම්ප්‍රජඤ්ඤ හතර ඔය කියන්නේ සාත්‍යක සම්ප්‍රජඤ්ඤා සම්මෝහ සම්ප්‍රජඤ්ඤ ඔයයි ඕවනේ කතා කරන්නේ. ඔන්න කණීටේ හා මට්ටමක් කියලා. මොකද දැන් සම්පජඤ්ඤේ පබ්බය කියලා තියෙනවානේ මේ මොකද්ද සතිපට්ඨාන සංයුත්තේ. ඒකෙදී මේ විවිධාකාර පොඩි පොඩි පොඩි දේවල් ගැන හොඳට සතිමත් භාවයක් තියෙනවා. ඒකේ ගිහිල්ලා එතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අනිසිතෝච වේද නැසිකින්චි ලෝකේ උපාදීති. <laughs> හැම හැම කමටහනක්ම يعني යම්සේ මුදුන්පත් වීමක් වශයෙන් නැත්නම් ඒකේ සාර්ථකත්වයක් වශයෙන් පෙන්වන්නේ ඒක. ඉතින් අර දැන් අර මීට කලින් දවසක අපි කතා කළේ අර සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨානත් මේ ඔක්කොම බුදුහාඳුර මේ අපේ හිත හිතේ කෙලෙස් අඩු කර ගැනීම සඳහා ඒ වගේම සතිය සමාධිය ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා දීප ඔක්කොම උපක්‍රම. අපි ඒ උපක්‍රමී නැවත නැවත ඉන්න ඕනේ නැහැ. අපේ හිත දැන් ඒ මට්ටමකට ඇවිල්ලා නම්. ආයේ ඒ කියන්නේ පලංචිය අවශ්‍ය නැහැ දැන්. දැන් ගෙදර පදිච්චියට යන්නයි තියෙන්නේ. හොඳයි එහෙනම් විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්. එහෙමනම් අපි දැන් මේ දින ගණනාවක් තිස්සේ සෑහෙන කැප වෙලා එතකොට උතුම් සීලයක් සමාදන් වෙලා කටයුතු කළා. ඒ වගේම ධර්ම දේශනාවන්ට සවන් දුන්නා, ධර්ම සාකච්ඡාවන්ට සහභාගී වුණා. විවිධාකාර මේ මාතෘකාව ඔස්සේ අපි ධර්ම සාකච්ඡාවන්හි නිරත වුණා. ඉතින් මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්තා. සියලු පින්කම් දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්තා. යම් තාක් අසරණ සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අප සියලු දෙනාටම මේ දින ගණනක් පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් කෙලසුන්ගෙන් මිදීම පිණිසම නිවන් සුව අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා ච පුඤ්ඤේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අංහෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං Itang bo nyati nang ho tu sukita untu yo. Itang bo nyati nang ho tu sukita untu yo. Imina punya kame mame bale samagamo satang samagamo ho tu yani අබාධපත්තියා ඉමිනා පුුණ්්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සරාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුුණ්්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සාදු සාදු සාදු Obrigado.